මේ ඇත්තමයි සානහස විවිධීකරණේ දරුතුන් දෙනෙක්ගේ වැඩත් සම්පූර්ණයෙන් ඉතින් පැවරිලා තියෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ මට මේ ලැබිච්ච අවස්ථාව මම මේ කොහොම හරි මේ පුදුම වීර්යයක් තියෙනවා. පුදුම විදිහට අහංකම් දුන්න සානහස දේශනාවකට. පුදුම විදිහට අහංකම් දීලා පැත්තකට වෙලා හුඟක් මේ අවස්ථාවල් කොහොම හරි හොයාගෙන රැහැට හරි දවස් ලැබෙන වෙලාව හොයාගෙන මේක සිත දිහාම බලන්න පුරුදු වුණා සම්හන්ස මේක එළියේ පවතින දෙයක් නෙවෙයි මේක මගේ සිතේම අන්තික චෛතසික ධර්මතාවයක් පමණමයි මෙතන තියෙන්නේ කියන එක මට ඒක දැනෙනවා. ඔව් ඔබතුමිය මානසිකාරයක්නේ කරන්නේ හිතනවා නේද තාම? ඔබතුමිය ඔබතුමිය හිතන දෙයක් නේද තියෙන්නේ මේ මේ කියන්නේ බාහිර නෙමෙයි මේ හිත කියලා. ඒක තමයි හැමෝම මුලින් කරන්නේ. ඒ කියන්නේ මුලින්ම අපි ඒක මනසට පෙන්වන්න එපයි. දැන් අරමුණු එනකොට ඒ අරමුණ ඇත්ත දකින්නවා කියන එකනේ අපි කියන්නේ. එහෙමයි සාමාන්‍ය සරල භාෂාවෙන් කියන්නේ අරමුණක්නේ සිත කියන්නේ. එතකොට ඒ සිතේ සත්‍ය දකින එක තමයි අපි මේ සිත දකිනවා කියලා කියන්නේ. එන අරමුණේ සත්‍ය දකින එක. එන අරමුණේ අපි යථාභූත ඥානේ එන අරමුණ තුලයි දකින්න ඕනේ. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ සත්‍ය කුමක්ද කියන්නේ. ඒ ඒ සත්‍ය සත්‍ය ඥානේ තමයි මෙතන වැදගත්ම වෙන්නේ. මොකද දර්ශන සමාපත්තිය කියන්නේ ප්‍රතිපදාව එන්නේ ඊට පස්සේ. يعني කෘත්‍ය ඥානය. නමුත් අපි දිට්ඨිංච අනුමගම්ම සීලහ කියන්නේ දිට්ඨියට එනවා කියන්නේ දස්සනා කියන්නේ දස්සනයටපත් වෙනවා කියන්නේ ඒක ඒක හැම කල්යාණ මිත්‍රයාගේ පණිවිඩය තමයි මෙතනදී වැදගත් වෙන්නේ. ඒ කියන්නේ මේ බුද්ධ දර්ශනේ බුදුන් වහන්සේ තමයි මේ ලෝකේ පළවෙනි කල්යාණ මිත්‍රයා වගේ. මොකද මේ සත්‍ය නොදන්න කෙනෙක් කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ නැහැ. සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් තමයි කල්යාණ මිත්‍රයෙක් වන්නේ. ඒ පරමතමයි කල්යාණ මිත්‍රාගේ වටිනාකම වන්නේ. මේ කල්යාණ මිත්‍රා මම තමයි ආනන්දේ මේ ශාස්ත්‍රයේ පවතිනවා කිව්වේ මේ සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක්. සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ එහෙමනම් මේ පරම සත්‍ය කුමක්ද කියන එක තමයි අපි මූලිකම අපේ අවබෝධය තියෙන්න ඕනි තැන. ඒක තමයි පූර්වභාග ප්‍රතිපදාව කියලා කියන්නේ වෙන විදිහකින් කියනවා නම් සත්‍ය ඥානය. තව විදිහකින් කියනවා නම් මේ දර්ශනය. ඉතින් <laughs> බුද්ධ දර්ශනය. බුදුන් වහන්සේ ලෝකයට හෙළි කරපු දර්ශනය. ඒක තමයි අද මුළු සමාජෙම තියෙන බෞද්ධ සමාජෙම ගිලිහිලා ගිහිල්ලා. මෙතන තමයි වැදගත්ම තැන තියෙන්නේ. දැන් අපි කරන්න දෙයක් අපි කරන්න දෙයක් යන්නේක වරදක් නෙමෙයි අපිට කරන්න දෙයක් තියෙනවා. නමුත් අපි ඊට කලින් දැනගන්න ඕනි මොකද්ද කරන්න කියන එකට මේ කරන්න හේතුවක් තියෙන්න ඕනි. මෙහෙම කරන්න හේතුව මේකයි. මෙන්න මෙහෙම කරොත් තමයි මෙහෙම වෙන්නේ කියන අවබෝධයක් තියෙනවා. ඒ අර යායුතු මාවත ලිපිනේ දැනගන්න ඕනේ. ඉතින් මෙතනදී වැදගත්ම දේ තමයි අපි මේ අපිට මේ ඇත්ත වෙලා තියෙන ලෝකේ ඇත්තක්ද කියන එක. මේ අපි ඉන්න ලෝකයේ ඇත්තක්ද කියන එක. අපි මේ අපි මේ දුක් විඳින්නේ සැප විඳින්නේ සිතුවිලි නිසා නේද එහෙනම් මේ සිත හැදුනේ කොහොමද කියන එක දැක්කොත් තමයි මේ සිතේ මායාව අපිට පේන්නකයි මාරූපමංච විඥානං කියන්නේ විඥානය කියන්නේ මේ සිත නම් ඒ සිත මායාවක් කියන එක බුදුන් වහන්සේ දේශනා කරනවා එහෙනම් මේ මාරූපමංච විඥානං කියන මේ සිත මායාවක් උනේ කොහොමද කියන එක අපිට මේ අපිට මෙනෙහි කිරීම තුළ අපිට අපිට තියෙන්න ඕනේ අවබෝධයක් මේ සිත මායාවක් උනේ කොහොමද එමනම් සිත හැදෙන හැටි දැක්කොත් තමයි මේ සිතේ මායාව පේන්නේ. එතන තමයි වැදගත්ම තැන. එතකොට එතකොට එතනදී තමයි අපි මේ හිතින් හදාගෙන තමයි බලන්නේ කියන එක. සිතට එන්නේ කිරණයක් කියන එක. නමුත් අපි දකින්නේ පොතක් මේසයක් අදක් කියන සිතුවිල්ලක් කියන එක. එහෙමනම් මේ සිතුවිල්ල තමයි සංඛාරය කියන්නේ. ඒතකොට ඒ සංඛාරය කියන්නේ ඒ සංඛාරය හැදෙන හැටි තමයි අපි අර දේශනාවල දේශනා කරන්නේ. මෙතන ආත්මීය දෙයක් නෑ. ඇහෙනව නේද කියන එක අපි එහෙම එහෙමයි ඔබතුමිය දේශනේ ඇහුවද මේ මේ මෙතන මේ ආලෝකයට ශබ්දය එකතු වෙනවා කියන එක? අනිවාර්යෙන්ම ඇහුවා. එතනදී ඔබතුමියට දැනුනේ නැද්ද මෙතන තියෙන්නේ සවිඥානික දෙයක් නෙමෙයි අවිඥානික දෙයක් බව? අනිවාර්යෙන්ම ආරණහොසේ දැනනවද ඔබතුමියට එහෙම එහෙම දෙයක් එහෙමයි ඔබතුමියට මොකද හිතෙන්නේ කියන්නේ අ අනිවාර්යයෙන්ම මට දැනෙන්නේ මෙතන පවතින්නේ හේතු ටිකක් නිසා සකස් වෙන ධර්මතාවයක් මේ සිතක් කියලා පනවන තැන අරමුණක් ගන්න තැන පවතින්නේ හේතු වල ස්වභාවයක්මයි කියන එක දැන් ඔතන ඕකත් සවිඥානිකව තමයි අපේ මේ මේ ආත්මීය සිතේ මායාවට අපි හැමතිස්සෙම රැවටෙනවා මේ සිත හැමතිස්සෙම අපිට මේ අපිට අපිට මේ සිත දෙන්නෙම රවට්ටන එකමයි සිත කරන්නේ. ඒ කියන්නේ අපි හිතන්නේ මේ හිතින්නේ. අපිට වෙන හිතන ක්‍රමයක් නැහැනේ. අපිට දැන් අපිට දැන් සිද්ධ වෙනවානේ මේ මානසිකාරය භාවිතා කරන්න මේකට. නමුත් මේ මානසිකාරයම මායාවක්. නමුත් දැන් මායාවෙන් මායාව අවබෝධ කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. සිද්ධ වෙනවා. මුල් අවස්ථාවේ තමයි මේ ඊටාම අසීරු කටයුත්තක් වෙනවා. ඒ කියන්නේ මේක සවිඥානික නැහැ. කලවෙනි මේක ආත්මීයක් නැහැ. නමුත් අපිට දැනෙන්නේ ආත්මයක් තියෙනවා කියලා. අපිට මේ පණ තියෙනවා තමයි දැනෙන්නේ. අපිට ප්‍රාණයක් තමයි දැනෙන්නේ. අපිට ආත්මීය සිතක් තමයි අපිට දැනෙන්නේ. අපිට දැනෙන්නේ මේක භෞතිකයි කියලා. ඒක අපිට දැනෙන්නේ මේක භෞතිකයි කියලා. ඒ කියන්නේ අපිට දැනෙන්නේ සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටියෙන් තොරයි කියලා. දැන් සාමාන්‍යයෙන් අපි කරන්ට් එකට ආත්මයක් පනවන්නේ නැහැ අපි අපි මේ ගුරුත්වාකර්ෂණයට ආත්මයක් පනවන්නේ නැහැ. නේද? අපි මේ අපි මේ එළියේ තියෙන හිතූර්යාලෝකයට ආත්මයක් පනවන්නේ අපි මේ හුලඟට ආත්මයක් පනවන්නේ අපි මේ ගලන ගඟට ආත්මයක් පනවන්නේ අපි වහින වැස්සට ආත්මයක් පනවන්නේ නමුත් අපි චිත්ත ප්‍රවාහය කියන්නේත් ඒ වගේම දෙයක්. නමුත් අපි ඒකට ආත්මයක් පනවනවා. එන්න මෙතනයි තියෙන තියෙන මායාව. ඒ කියන්නේ ගලන ගඟ ගඟ ගලනවා, වැස්ස වහිනවා, කුලඟ හමනවා, අපි කියනවානේ මේ ප්‍රාහයක් නෙමේ එක එක එතකොට එතන තිතියක් නැහැ තිතියක් නැහැ ප්‍රාහයක් තියෙන්නේ වැස්ස වහිනවා වැස්ස කියන්නේම එක තැන තියෙන වතුරු බිඳුවකට නෙමෙයි වැස්ස කියන්නේම මේ වැටෙනවට වැටෙනවා කියන්නේ දිගටම සිද්ධ වෙන සිද්ධියක් සිද්ධියක් තුල ස්ථිර දෙයක් නැහැ ස්ථිරයි කියන දෙයක් නැහැ ඒක ඇවිල්ලා ඒක ඇවිල්ලා මෙතන ප්‍රාහයක් ඒ ප්‍රාහයක් කියන එක අඳුන ගන්නවා ගඟත් එහෙමයි ගඟ කියන්නේ ඇත්තටම ගලනවා. නැතුව අපිට මෙහෙම මේ එහෙම ගඟක් කියලා අල්ලන්න බෑ දෙයක්. වැස්ස කියලා දෙයක් අල්ලන්න බෑ. පමණමයිනේ සමිහස්. ඔය ඒක තමයි මෙතන තියෙන මායාව. ඒ කියන්නේ මෙතන එහෙම දෙයක් කියලා දෙයක් නෑ. ගඟ කියලා දෙයක් නෑ. වැස්ස කියලා දෙයක් නෑ. මෙන්න මේ සිත කියලා දෙයක් නෑ. ඕකයි ඇත්ත කතාව. අනිවාර්යයෙන්ම අපි ඔක දේශනාවලත් දාලා තියෙනවා සිත කියලා දෙයක් නෑ කියලා. ඇත්තටම සිත කියලා දෙයක් නැහැ. ඇත්ත බැලුවොත්. දැන් ඒක අපිට දැන් අපිට ඒ වුණාට දැන් අපිට මේ මොහොතේ දැන් අපිට මේ මොහොතේ තියෙන දෙයක් නේද අපිට දැනෙන්නේ. අපිට නැවතිලා වගේ අපිට ගලන දෙයක් දැනෙන්නේ නැහැ නේද? අපිට මේ දැන් එක දවසින් අපි වයසට යන්නේ අපි එහෙම එහෙම ශනේම එහෙනම් දිරන්න ඕනනේ මේ ශරීරේ. එහෙම එක දවසින් දිරන්නේ නැහැ. එක මොහොතෙන් දිරන්නෙත් නැහැ. එන හැම මොහොතේම මේ ශරීරේ ප්‍රවාහයක මොකක් හරි ප්‍රවාහයකට අහු වෙලා තියෙනවනේ. ක්ෂය වෙලා යන ප්‍රවාහයකට. ඒ වගේම මේ සිතත් එහෙම ඒක එහෙම පවතින සිතක් නෑ. මේකත් ඇත්තටම හුලඟ වගේ. ඇත්තටම කිව්වොත් කරන්ට් එක වගේ. තව විදිහකින් කිව්වොත් මේක මේ සිත කියලා එහෙම මේ එහෙම මෙහෙම එහෙම දෙයක් නෑ කොහෙවත්. එහෙම දෙයක් නෑ මෙතන තියෙන සිස්ටම් එකක්. ඒ කියන්නේ මෙතන තියෙන්නේ මෙතන මේ මෙතන තියෙන්නේ දැන් දැන් ඒක තමයි බුදුන් වහන්සේ පෙන්වන්නේ වෙන්නා නෙවෙයි ඉදප්පච්චතාවයක්. ඒ කියන්නේ ඇතිවර නැතිවර ප්‍රවාහයක්. ඒක තමයි ඉමස්මින් සති ඉදන් හෝති ඉමස්මින් අසති ඉදන් නහෝති කිව්වේ. මේ ඇතිකල්ලි මේ වේ මේ නැතිකල්ලි මේ මේ නොවේ මේ ඉපදුණු කල්ලි මේ උපදී මේ මේ මේ නිරුද්ධුණු කල්ලි මේ නිරුද්ධ වේ. ඒතර උතන තියෙන දෙයක් නෙමෙයි ඔය කියන්නේ. උතන ඉදප්පච්චතාවය කියන්නේ තියෙන දෙයක් නෙමෙයි ඇති වෙන නැති වෙන ප්‍රවාහයක්. ඇති වෙන නැති වෙන ප්‍රවාහයක් කියන්නේ ස්පාක් එකක්. ඇත්තටම මෙතන සිද්ධ වෙන්නේ ස්පාක් වීමක්. ඒ ස්පාකයක් කියන්නේ තියෙන එකක් නෙමෙයි. මේ ආලෝකයට මේ තියෙන මේ දිලිසෙනවා. මේ මේ හිරු එළියට කන්නඩිය ඇල්ලුවම දිලිසෙනවා. එතන එතන ස්පාක් වෙවි තියෙනවා. මේ කරන්ට් එක එක දිගට තියෙන කරන්ට් එකක් නෑ. ඒක ඇති වෙන නැති වෙන අර ඇති වෙන නැති වෙන ප්‍රවාහයක් තමයි අපි විදුලිතය කියන්නේ. අතර මේ ලයිට් එක පත් වෙලා තියෙනව නෙමෙයි. නිවි නිවි දැල් වෙනවා. නමුත් ඒක දිගටම සිද්ධ වෙන සිද්ධියක්. නමුත් අපි කියනවා මේ බල්බ් එක පත් වෙලා තියෙනවා තමයි අපිට පේන්නේ. අර නිවි නිවි දැල් වෙන වේගය වැඩි නිසා ආලෝකයක් වගේ දිලිසිලාම තියෙනවා. ඒ දිලිසිලාම තියෙන එක තමයි රුප්පනේ. මේක රුප්පන්තිකෝ ආවසෝ රූපං වදේති කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේත් ඒකමයි. මේ මහා ගැඹුරු පරයයක්. මේ මහා ගැඹුරු පරයක්. දැන් ඔක කොහොම කිව්වහම අතර මේ මනසට දරා ගන්නත් බැහැ. සමහර අයට ඔහොම කියාගෙන කියාගෙන යනකොට කලන්තෙත් දාන. ඒ කියන්නේ හිතට ඒ තරම්ම හිතා ගන්න බෑ මේක. ඒ කියන්නේ මේක රුප්පණේ කිව්වහම මේක රුප්පණේ කියන්නේ ඉද්දීම රුප්පණේ ඒක තමයි රුප්පන්තිකෝ ආවසෝ රූපං වදේති කියලා බුදුන් වහන්සේගේ සූත්‍ර හොඳට බැලුවාම අපිට තේරෙනවා මේ දැවැන්ත මේ මනසට කොහෙත්ම දරා ගන්න බෑ. ඒ කියන්නේ මනසට දරා ගන්න පුළුවන් තියෙන දෙයක් විතරයි. මනසට දරා ගන්න බෑ මේ මේ මේ මේ කියන දේ මේක අත්ත හොඳට දැනෙන ගත්තොත් ඒක දරා ගන්න අමාරුයි. ඒකම තමයි අර බය ඥාන බයතු ප ဋ ාණ ඥාන කියලා බුදුන් වහන්සේ ওই දස ඥානවල ඊගාව ඥානෙට එන්නේ. ඒ කියන්නේ මේ සත්‍ය දැක්කොත් ඒක නා බය වෙනවා. භීතියට එනවා. ඒ භීතියට එන්නේ මරබියක් එහෙම නෙමෙයි. ඇත්තටම කෙනා නැති වෙනවා. කෙනා නැති බව දැනෙනවා. කෙනා නැති බව දැනීම මහා මේ ආත්මීය හිතකට දරා ගන්න බෑ. ඔතනයි අපි කිව්වේ චිත්ත කම්පනක් සිද්ධ වෙනවා කියලා. ඒක මේ ඇවිල්ලා මේ දැන් වේදයේ තුලක් තියෙනවා මේ නිකන් අර සමාධිය තුලත් ඒවා එක එක ඒවා තියෙනවා. ඒක නිසා ඒක මෙතනට ගැලපෙන්නේ නැහැ. ධර්මයට ගැලපෙන්නේ නැහැ. ඒක නිසා අපි ඒක කවුරු හරි කියනකොට ඒක අපි අපිට තේරෙනවා ඒක පෘථග්ජන භූමියේ ඒක තියෙන ලෞකික මට්ටමින් කියලා. නමුත් මෙන්න මෙතන මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දෙයක් තියෙනවා කියන්නේ මේ භාෂායම දෝෂයක්. දෙයක් තියෙනවා කියන්නේ දෙයක් තියෙන එකක් නෙමෙයි. මෙතන පැහැදිලි කරන්න දෙයක් තියෙනවා. ඒ පැහැදිලි කළ පැහැදිලි කිරීම විනා වෙන කළ කළ හැක්කක් අපට නැහැ. යමෙකුට මේක අවබෝධ වෙනකොට ඒක ලුණු රහ වගේ දැනෙන එකක්. ඒක ප්‍රත්‍යක්ෂයක්. ඒක යාටම දැනෙනවා මේක මෙහෙමයි කියලා. නමුත් ඒක කියා ගන්න බෑ තා කෙනෙකුට. මේක අනාත්මයි. මේක ආත්මයක් නැහැ. ඔක දැන් කිව්වට තේරෙන්නේ නැහැ. දැන් කිව්වහම කවියක් වෙනවනේ. දැන් බුදුන් වහන්සේම දේශනා කරලා තියෙනවා. නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. නමුත් අපේ කට්ටිය කරන්නේ ඕක කියවනවා. ඕක කියවන එකක් නෙමෙයි අවබෝධ කරන්න තියෙන්නේ. ඇත්තට මෙතන මම කියලා දෙයක්වත් නැහැ. මගේ කියලා දෙයක්වත් නැහැ. මම කියලා මෙතන ඇත්තටම අපි ධර්මයේ තුලත් පේන්නනවා දෙයක් තිබ්බොත් තමයි ඒක දකින කෙනෙක් ඉන්නේ. ඒකට හිමිකාරයෙක් ඉන්නේ. ඒ මුලොත් තමයි ආත්මයක් තියෙන්නේ. එහෙම වුණොත් තමයි කියලා තියෙන්නේ. ඔව් බාහිර අපිට මේ තියෙන ස්පාක් එක තමයි මේ දෙයක් කියලා අපි ගන්න එකම. ඔතනමයි ස්පාක් එක. වෙන විදියකින් කිව්වොත් මේක සමුදේම තමයි. වෙන විදියකින් කිව්වොත් තදංක පච්චපස්සය බුදුන් වහන්සේ ඒක කියනවා. ස්පර්ශයෙන්තර දෙයක් නැහැ කියන. බුදුන් වහන්සේගේ තියෙන ගැඹුරුම බුද්ධ වචනයක් තමයි තදංක පච්චපස්සය කියන්නේ. ඕක බුදුන් වහන්සේ ගොඩක් වෙලාවට දේශනා කරන්නේ යම් කිසි කෙනෙක් වාදයකට ආවොත්. වාදයකට ආවම කියන ඔබට වාදයක් තියෙනවා අපිට වාදයක් නැහැ කියලා. එතනදිම තමයි කියන්නේ ඒ වාද කරන කෙනා කියන හැම එකටම බුදුන් වහන්සේගේ මුවින් පිට වෙනවා. ඒකත් ස්පර්ශයෙන්නේ. ඒකත් ස්පර්ශයෙන්නේ කියලා ඔන්න ඔය වචනේ. ඕකෙන් තමයි කියන්නේ මේ මේ මේ ස්පාක් වෙනවා ස්පාක් වෙනවා කියන එකයි. ඒ කියන්නේ හිතනවා කියන එකයි. ඕවා කිසිම තේරුමක් නැහැ කියන එකයි බුදුනාස්සේ කියන්නේ. සිතුවිලි වල කිසිම තේරුමක් නැහැ කියලා. ඇත්තට මේ නිවන් මාර්ගයේ තියෙන සිතුවිලි වල නෙමෙයි. ඇත්තට අපිට අවදි වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා සිතුවිලි වලින් මිදුණු ස්වභාවයට. සිතුවිලි සිතුවිලි වලින් මිදුණු ස්වභාවයට යමෙක් අවදි කරගන්න තමයි අපිටත් අවශ්‍ය වෙන්නේ. ඒ වෙනුවෙන් තමයි අපි මේ ප්‍රතිපදාවත් පෙන්වන්නේ. එතරම් තමයි අවදි වෙන්නේ ඥානෙට. එතරම් තමයි අවදි වෙන්නේ මොහොතට. මොහොතට අවදිය කියන්නේ තුන් කාලයට අවදි අයිති නැති දෙයක්. දෙයක් කියලා දෙයක් නැහැ. තුන් කාලයට අයිති නැති ස්වභාවයක්. ඊටාම ගැඹුරුයි මේ කියපු වචන ටික. එහෙම නේද? එහෙමයි. නමුත් මේ දේශනා මාලාව දැන් යන්නේ ඔතනට කියලා ඔබට වැටහෙනව නේද? වැටහෙනවා. ගැඹුරුම තැනකට මේ අරන් යනවා කියලා වැටහෙනව නේද? තේරුණා හෝ නොතේරුණා හෝ මේ සාකච්ඡා කුමන කුමන ආකාරයෙන් සිදු වුණා හෝ මේ සමාජයට ඉස්මතු විය යුතුම දේ තමයි ඥාය ඥායස් අධිගමයි කියන එක. මොකද මේ සමාජයෙන් ගිලිවිලා මේ ඥාණය අවදි විය යුතුයි කියන එක. හැමෝ ගාවම තියෙනවා මේ ධම්ම චක්කුසේ එහෙම නැත්නම් ඥාණය. මේ ඥාණය තියෙන සිතුවිලි සිතුවිලි තියෙන තැන සිතුවිලි නැති තැන ඥාණය. ඔන්න ඔතනයි තියෙන්නේ. ඇත්තට මේ ධර්මයේ තුල තියෙන වැදගත්ම තැන. එතනට කතා කරන්න සුදුසු අය අඩුයි. ගොඩක් වෙලාට මෙහෙණින් වහන්සේ නමක් නැත්නම් භික්ෂුන් වහන්සේ නමක් එහෙම නැත්නම් ගැඹුරාන්තයට ගිය යම්කිසි ගිහියෙක් හෝ වේවා මේ ගැඹුරාන්තයට මේ මේ මනස ගෙනියන්න පුළුවන් අයෙක්. මෙන්න මෙතන මූලික අවස්ථා ටිකක් තමයි අපි මේ සිත දකින්නවා කියලා කියන්නේ. අපි ප්‍රතිපදාව පෙන්නන කොටත් ඒක පෙන්නනවා. ඒ කියන්නේ මුලින්ම කියනවා සිහියක් තියෙන්න ඕනේ හිත පේන්න ඕනේ කියලා. එහෙමනේ. අනිවාර්යයෙන්ම. දැන් ඔබතුමියට සිහියක් තියෙනවා නම් හිත පේනවා. හිතට සිහිය සිහිය අරමුණු කරන්න කරන්න පේන ගන්නවා. ඒක තමයි මේ මේ ස්වභාවය. ඒ කියන්නේ යමද්ද අරමුණු කරන්නේ අන්න එයයි අපි හිත්මඤ්ඤණා කරන්නේ. ඒ කියන්නේ අපිට දරුවා ගැන යම්කිසි නිමිත්තක් පහළ වුණොත් ඒක අනුනිමිති හදනවා. ඒ ගැන නැවත නැවත අපි සිතුවිලි ගොඩ නගනවා. අපිට දැන් ඔබට යමද්ද මෙනෙහි වෙන්නේ යම් හැඩතලයක්ද යම්කිසි නිමිත්තක් පහළ වෙනවද? පරණ අතීත දෙයක් හෝ වේවා එහෙම නැත්නම් අම්මා ගැන වේවා, එහෙම නැත්නම් හිටපු ස්වාමියා ගැන වේවා, එහෙම නැත්නම් ගෙයක් ගැන වේවා, යම්කිසි මුදලක් ගැන වේවා, මොකක් හරි කෑමක් ගැන වේවා මොකක් හරි. ඔබට නිමිත්තක් සකස් වුණොත් ඒ නිමිත්ත දිගටම අනුව්‍යංජන හදනවා. එහෙම නේද? ඒක තමයි මේ සිතේ සිත කියන ප්‍රවාහයේ ස්වභාවය. එක ප්‍රවාහයක්. ඒක එකක් එක තැන හිසින එකක් නෙමෙයි. මේ මේ නිමිත්තක් ආව නවතින්නේ නැහැ. ඒක හදනවා දිගටම. ඒක හදන එක අපි අපි මේ අවබෝධය සීපොත් විතරයි ඒක ඇත්ත දැකලා ඒකෙ මිදෙන්න පුළුවන්. එහෙම නැත්නම් අත්තගමේ සිද්ධ වෙන්නේ නැහැ. සමුදේ සිද්ධ වෙනවා. නමුත් අපිට මේ මේ මේ කියන එහෙම නැත්නම් අත්තගමේ කියන්නේ මේ මේකේ ඇතිවීම පේනවා නැතිවීම පේන්නේ නැහැ. උදේවැ උදේ පේනවා වය පේන්නේ නැහැ. වය ඥානය කියන්නේ මේ සිත එතනම මිදෙනවා. ඒ මිදෙන්නේ හැබැයි ඇත්ත දැක්කොත් විතරයි. ඇත්ත කියන්නේ මේ එන සිතක්වත් ඇත්ත නෙමෙයි. මේ හටගන්න එක සිතක්වත් ඇත්ත නෙමෙයි. ඒක බාහිරත් නැහැ, හිතෙත් නැහැ. ඕක දැන් මූලික સિદ્ધාන්ත ටික අපි කතා කරන්නේ නැතුව මොකද ගොඩක් කාලය යනවා මේක මුල මුල ඉඳලා දිගට ප්‍රායෝගික කරගියොත් පැය 6ක්වත් යනවා ආටවත් ෆෝන් එකක එච්චර වෙලා ඉන්න බෑ අපි අර මෙහෙණින් වහන්සේ දීර්ඝ කාලයක් දීර්ඝ කාලයක් ෆෝන් එක සමහර වෙලාවට සමහර අයටත් හිතා ගන්න බෑ ඒ තරම් කාලයක් මේ මේ තියෙන පරයයක් නමුත් අපි ඒක කොටසක් අරගෙන මැද්දෙන් අරගෙන කියන්නේ කාලය අඩු කරගන්න. එතකොට අපි හිතනවා ඔබතුමියට මේ මූලික අවබෝධය ඇති ඔබතුමිය කිව්වා විශාල ප්‍රමාණයක් ඇහුවා කියලා දේශනා. එහෙමයි. එහෙමනම් ඔබතුමියට මූලික સિદ્ધාන්තයේ අවබෝධයක් ඇති කියලා හිතලා අපි හිතනවා මේ හැම සිතක්ම සත්‍යයක් නොවන බව ඔබතුමියට වැටහෙනවා. ඒ බාහිරත් නොවන බව වැටහෙනවා. ඒ අපි හදාගත්ත සත්‍යයක් කියලාත් වැටහෙනවා. ඒ shabdය තුළ ආත්මයක් නැති බවත් අවබෝධයි. ඒ කියන්නේ දැනුමක් තියෙනවා. නමුත් ප්‍රත්‍යක්ෂතාවයක් නැහැ. එදිනෙදා කටයුතු කරනකොට ආත්මීය ස්වභාවයක්ම තමයි තියෙන්නේ. ඒකෙන් මිදෙන්න හැකියාව නැහැ. ඒකෙන් මිදෙන එක ලේසි නෑ. ස්වභාවයක් රැහිමයි ස්වාමීන් වහන්සේ රැඳෙනවා. නමුත් හැම මොහොතෙම මම උත්සාහ පුදුම වීරයක් ගන්නවා මෙතන මේ සිතිවිල්ලට අයිතිකාරයක් නැති තැනකින්ම මේක දකින්න. පුදුම විදියට වීර්ය උපදව ගන්නවා. එතනට තමයි මේ උදව්වක් කරන්න යන්නේ. ඒ කියන්නේ ඔතන ඔතන වෙහෙසට පත්වීමක්. එහෙම නැත්නම් ඔය අධෛර්ය වීමකට ලක් වෙන්න පුළුවන් මේ සිත මේ සිත බලනවා බලනවා බලනවා මේක වෙන්නේ නැණි කියන යම්කිසි ඔන්නඔතන එකතන මේ මේ වෙන ගතියක් එනවා. ඒ කියන්නේ එකතනම ඒ සිත දකිනවා මින් එහාට මොකද්ද කරන්න කියන අදහසක් නැති වෙන ස්වභාවයකුත් එනවා. ඔතන ඒ කියන්නේ හොඳට මේ අවබෝධය ඇති වුණොත් විතරයි මේකයි මෙහෙමයි මෙහෙමයි කියන අවබෝධය ඇති වුණොත් විතරයි ඊගාව ස්ටෙප් ටික ගලාගෙන එන්නේ. ඒ කියන්නේ ඊගා මේ ආයුතු මාවත ලිපිනේ නැතුව ඒක වෙන්නේ ඒකයි මේ මේ මේ කල්‍යාණ මිත්‍රාගේ පණිවිඩයේ තියෙන වැදගත්ම තැන එතනයි. ඒ කියන්නේ ඒ කියන්නේ එයාට නැත්තම් නිවන් මගක් නැහැ. එයා පාවෙනවා. එයා <laughs> එයාට අදාහ එයාට එයාට බැරි මග්ගා මග්ග මග නොමග පැටලෙන තැන ඔතනයි. පටිසංඛා ඔතනයි තියෙන්නේ. පටිසංඛා ඥානයක හොඳින් මේ <laughs> මේ හැමතැනම මේ හැමතැනම ඔබතුමියට තියෙන විශේෂ දෙයක් නිවැරදිව ඔබතුමිය මේ මාර්ගය තුළ මේ ආත්ම භාවයේ අවසාන ආත්ම භාවයට ලං වෙන්න නම් එහෙම සිද්ධියක් එහෙම වෙන්න නම් ඔබතුමිය විසින් මෙන්න මේ මෙන්න මේක රහසක් වගේ දැනගත යුතු වෙනවා. මේකේ වැදගත්ම දේ තමයි මේ කියන්නේ. ඒ කියන්නේ ඔබතුමිය සිතට සිහිය පිහිටවන තැනේ සිටම සිතුවිලි වලින් සිතුවිලි වලට අයිති නැති ඒ ස්වභාවයකට අවදි වෙනවා. අර හීනෙන් අවදි වෙනවා වගේ. හීනේ කියන්නේ සිතුවිලි. සබහා ලෝකේ හීනයක් කියලා අපි දේශනා කරලා තියෙනවා. ඒ දේශනා ඇහෙන්නේ නැති. ඒතර අපි හීනෙනුත් අපි හීන දකිනවා සබහා ලෝකෙත් අපි හීන දකිනවා කියලායි පෙන්වන්නේ. ඒක ඇත්තක් නොවන නිසා. නමුත් ඒ හීනෙන් අවදි වෙනවා වගේ අවදියක් එනවා. ඒකයි මොහොතට අවදිය කියන දේශනා මාලාව දැම්මේ. අන්නේ අවදිය කියන්නේ සිතුවිලි නෙමෙයි. සිතුවිලි වල සිතුවිලි වල රාමුව ඇතුලේ මිදෙන ස්වභාවයක් එනවා. ඔය හිත දකිනකොට ඒක සිද්ධ වෙනවා. මේක ආරම්භයේ සිට 100යි නුවණයි වැඩෙන තැන තමයි ඥානය අවදි වෙන්නේ. ඒකයි ධම්මචක්කුසේ. ඒ ඥාණයෙන් තමයි නිවන් දකින්නේ. ඒකයි ඥායස අධිගම කියන්නේ. එහෙමනම් අපි අවදි වෙන්න ඕනේ මෙන්න මේ මෙන්න මේ දැනෙන ඒ ඒ සත්‍ය ස්වභාවයේ දැනෙන ස්වභාවයේ ලුණු රහ වගේ දැනීමක්. එතන සිතුවිලි නෑ. ඒක දැනෙනවා. මේ සිතක් ඇති වෙලා නැති බව දැනෙන්නේ ඥානෙට. එතන තවත් සිතුවිල්ලක් නෙමෙයි. ඒක විඥානයක් නෙමෙයි. ඒ ඒ විඥානයේ අනිත්‍ය දකින්නේ ඥානේ. ඒක තමයි විඥානයේ මේ සත් මේ දැන් මේ මොහොතේ එන අරමුණ පොත කියන උපමාව ගත්තොත් බාහිර පොතක් නැති බව එතන යථාභූත ඥානයේ මොහොතේම Tamanට ඒ කියන්නේ පටිසෝතගාමි ප්‍රතිපදාව තුළ ඒතනම එන්න ඕනේ. ඒක ඒ අධිරේ නැත මේ මේ මේ දේශනා කරන්නේ. يعني මේ මොහොතේම එන්න ඕනේ. මේ මොහොතේ එන එක බොහොම බොහොම ඇත්තටම මුලින් මුලින් ඒක එන්නේ නැහැ. නමුත් ඒක නිතර නිතර නිතර නිතර පුහුණුව තුළින් තමයි ඒක එහෙම ස්වභාවයක් දැනෙන්න ගන්නවා. මේ මේ එනකොටම මේකට කිසි හරයක් නැති වෙන ස්වභාවයක් තමයි වටිනාකමක් නැති අන්න එහෙම ස්වභාවයකින් තමයි මේක දැනෙන ගන්න. ඒ දැනෙන ඥානය තමයි අපි කියන්නේ සිතුවිලි වලට ගන්න බෑ කියන්නේ. ඒ සිතුවිලි වලට ගන්න බෑ. මොකද මේක දැන් දැනෙනවා. මේක දැනෙනවා දැන් කපුටෙක් කියලා શબ્ද නැති වෙන්නේ නැහැ. මොකද කන් ඇහෙන්නේ නැති වෙන්නේ නැහැ, ඇස් පේන්නේ නැති වෙන්නේ නැහැ. ඒක නිසා කපුට කපුටෙක් කියලා ඒ පේනවා. නමුත් අපිට මේ මේ කපුටෙක් කියලා ශබ්ද එනකොට ඒක එනවා. ඒ සෝත විඥාන සිත සකස් වෙනවා. නමුත් මෙතනදී වෙන්නේ මෙතන අවදියක් ඇති වෙනවා. ඒ කියන්නේ ඥානයක් අවදි වෙනවා, සිහියක් අවදි වෙනවා. ඒකේ වටිනාකමක් නැති ස්වභාවයකට කියවිගෙන යනවා. ඔන්න ඔය එනේන නිමිත්ත දකීම තුලයි මේ පටිසෝතේ සිද්ධ වෙන්නේ. මේ අනුසෝතේ ඇත්ත වෙලා ඒකට කම්පණය වෙන ස්වභාවය හානේ ලස්සනයිනේ බලන්නකෝ හානේ මේ බලන්නකෝ කියලා අර අර පුදුම වෙන අර රුප්පණය වෙන ගතිය අර අபிසංකරණේ රූපං රූපත්තය සංකතං අபிසංකරෝති කියලා ඒකට බැහැ ගන්න ගතිය නැති වෙනවා අபிනිවේෂා කියන එක නැති වෙනවා සබ්බේ ධම්මා නාලං අභිනිවේසා කියලා අන්නේ ඒ සිතුවිලි වල තියෙන බල ගැන්වීම සිතුවිලි සිතුවිලි නිසා මේ හුතු පෙරාගෙන මේ මගේ දරුවා බලන්න ලෙඩ වුණා කියලා වැළපෙන ස්වභාවය නැති වෙනවා. අන්න අර දුක්ඛ දෝමනස්සානං අත්තගමයි ශෝක පරිද්දවාන සමතික්කමා කියන ස්වභාවයට එනවා. ඒකට කම්පණය වෙන්නේ නැහැ කිව්වේ ඒකයි. ගොඩක් අය හිතනවා මේ කම්පණය කිව්වම මේ නිකන් අර අර මේ අර මෝහණය වගේ මේ මේ මේ මේ වෙනින් කම්පන ගැන මේ හදවත ගැස්සෙන එකක් ගැන එහෙම දෙයක් නෙමෙයි මේ කම්පන මේ මේ ඇවිල්ලා කියන්නේ මේකට තියෙන මේ බාහිරට ඇලිලා බාහිර ඇත්ත වෙලා තියෙන රූපයලන්නේ මිදෙන ඒ එතනට කම්පණය වෙනවනේ අපේ හිත මොකක් හරි අරමුණක් අහම කම්පණය වෙන්නේ බාහිරට ගිලිලා නිසානේ බාහිරට ඇත්ත වෙලා නිසානේ අන්නේ ගතිය නැති වෙනවා කම්පණය නැති වෙනවා කියන්නේ ඒ බාහිරට කම්පණය වෙනවා කියන්නේ භෞතික පැත්තක් නෙමෙයි ආත්මීය ස්වභාවයෙන් එන කම්පණය නැති වෙනවා. ආත්මීය ස්වභාවයේ ගිලිහෙන තරයි ආත්මයේ ස්වභාවයි ස්වභාවයයි කම්පන ස්වභාවය කියන්නේ. ඒක මේ ඒක ගැඹුරු අර්ථයක්. ඒක ඒක නිවැරදි කෝණයෙන් දකින්න ඕනේ මොකද්ද මේ කිව්වේ කියලා. ඒ කියන්නේ බාහිර දරුවා කියනකොටම දරුවා ලෙඩ වෙනා කියනකොට කම්පනයක් එනවා. නේද? තමන්ගේ නිවස හරි කඩාගෙන වැටුණා කම්පනයක් එනවා. අන්න ඒ කම්පණය තමයි මෙතන මේ තුනී වෙන්නේ. ඒකයි අපි කිව්වේ මේ අකම් මේ කම්පන අකම්පිත ස්වභාවයකට එනවා කියලා. අකම්පිතයි කියන්නේ කම්පණේ, බාහිරට කම්පණේ නොවන ස්වභාවය. ඒ ස්වභාවය වෙන විදිහකින් විග්‍රහ කරන්න බෑ. මේක අවදියක්, මේක සිහියක්, මේක නුවණක්. එහෙමනම් ඒක ඥානයක්. එතකොට ඒක වෙනත්ම තවත් හිතවිල්ලක් නෙමෙයි කිව්වේ ඒකයි. ඒක නාම රූප නෑ ඒකට. ඒක දැනෙන දැනීමක් විතරයි. ලුණු රහ දැනෙන දැනීමක්. ඒකට නාම රූප නෑ. ඒක සිහියක්, ඒක අවදියක්. මෙතන තමයි අපේ ආත්ම භාවයේ ගිලිහි යන්නේ. ආත්ම භාවයේ ගිලී යන අවධියකට තමයි අපි අවදි වෙන්නේ. මෙන්න මේ අවධිය ඊටාම වැදගත්. මේ මොහොතට අවධිය කියන එක ඊටාම වැදගත්. මේ ධර්මයේ තුල තියෙන අතරම නිවනටම සමීප වීමක් තමයි මේ මොහොතට අවධිය කියන තැන තියෙන්නේ. මොහොතට අවධිය. ඒ මොහොතට අවධිය කියන තමයි ඥානය මේ ඥානයන් අවධිය කියන එක ඒකටම අදාළ කෝණකින් දැකිය යුතු වෙනවා. ඒක සිහියයි නුවණයි අතරයි තියෙන්නේ. ඒක කිසි කෙනෙකුට හිතලා ගන්න බෑ. තවත් සිතුවිල්ලක් වෙන්නේත් නෑ. හිතන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. ඒක නමුත් දැනෙනවා. මේ හැම දෙයකටම දරුවට ගේට දොරට හැම දෙයකටම තිබුණු අර තිබුණු අර දැඩි බැඳීම් ඇලීම් ලිහින අර අන්න අර අන්න අර අන්න අර එතන තමයි ලෝතුරු ස්වභාවයට එන්න තැන. ඒ තමයි අවදිය. ඒ ඒ ඒ අවදිය ඒ හීනෙන් නැගිටින එක. ඒ අපි කිව්වේ ඒකයි හීනෙන් අවදි වෙනවා කියලා. මෙන්න මේ අවදිමත් හිත. ඒක තමයි ලෝකෝත්තර භූමිය ආර්ය භූමියට අවදි වෙන්නේ. නාම රූප පරිච්ඡේද ඥානය කියන තැන නාමයයි රූපයයි මේ මේවා හොඳින් මේක හොඳින් අවබෝධයක් ඇති වෙන කෙනෙකුට විතරයි පච්චේ පරිග්‍රහ ඥානය කියන එක තියෙන්නේ. අන්න එතනයි තියෙන්නේ විඥානයේ අනිදස්සන වෙන ස්වභාවය තමයි ওই පැහැදිලි කරන්න තව විදිහකින් කියනවා ඒ විඥාණයට තිබුණු වටිනාකම දිය වෙලා යනවා. අර රාග පටිසංවේදී රස රාග නපටිසංවේදී කියන තැනට එනවා. ඒ කියන්නේ පේන්නේ නැතුව නෙමෙයි, ඇහෙන්නේ නැතුව නෙමෙයි, රස දැනෙන්නේ නැතුව නෙමෙයි, සුවඳ දැනෙන්නේ නැතුව නෙමෙයි. නමුත් සුවඳ සුවඳක් විතරයි. ඒකේ හරයක් නැති වෙනවා. රස රසක් විතරයි. රසයි කියලා ඕනාට වැඩි එක ඇලෙන එකක් නැති වෙනවා. මේකේ ශබ්ද ශබ්ද විතරයි. ශබ්දවල වෙන්කිරිලි ඒවයි තියෙන ඒ ඒ අඩු වැඩි ගති අඩු වෙවි යනවා. මේකේ වර්ණ අපිට පේන මේ පොත ඒවා මේස කියන ඒවා ඒවා නිකන් නිකන් ඇත්තටම මේ ඔක්කොම එකයි වගේ ස්වභාවයකට එනවා. කිසිම වෙන් වෙනස්කමක් නැති ස්වභාවයකට එනවා. ටික ටික තමයි ටික තමයි ඔය ඔය අකෝප්පා චේතෝ විමුක්තිය කියන එක තමයි ඔය පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ අකම්පිත ස්වභාවයක චිත්ත විමුක්තියකට එනවා අන්නේ ස්වභාවය තුලයි මේ මේ කියන මේ අධිගමයේ තියෙන්නේ අධිගමයේ එහෙම නැත්නම් ඥායස්ස කියන එක ඥානය කියන එක අපිට මේක දැනෙන දැනීම මහා ප්‍රඥාවක් මොකද මේක මේ සිතුවිලි මේ සිතක් ඇති වෙලා නැති බව දැනෙන්නේ ඒක මහා ප්‍රඥාවක් ඒකට තමයි ප්‍රඥාව කියන්නේ නමුත් ඒ ප්‍රඥාව දැනෙන්නේ ඥානිකයි මහා ප්‍රඥාව මහා ප්‍රඥාවක් තමයි මේක මේ මේ අවබෝධයේ පහසු නෑ මේක ඒකටම අදාළ කෝණයකටයි අසුවන්නේ බුදුන් වහන්සේ ඒ පැහැදිලි කරනවා. මහණෙනි අස්ස ලෝමයක් සියක් කඩකට පැලෙන දුනුවායෙක් විදීද එයත් විශ්වාස කළ හැකි මානෙනි. නමුත් මෙය නම් පහසු නෑ. සුකර නොවේ කියනවා. ඒ වගේම තමයි ඉඳි කට්ටක් මහමූදේ වැටුණත් හොයාගත හැකි මහණෙනි මෙයනම් පහසු නැහැ උතර නොවේ කියනවා ඒ වගේමයි උදෑසන හිමිදිරි පාන්දර තනාග පිපි ගිය බිඳක යමෙක් දේ දුන්නත් දකීද ඊටම අදාළු කෝණකින් බැලිය යුතුයි මහණෙනි කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා අන්න මේ ඊටම අදාළ ඊටම අදාළ ස්වභාවයකින් දැනෙන දැනීමක්. කිසිවෙකුට මෙය පැවසීම අසීරුයි. Taman තමයි දැනෙන්නේ Taman මිදීගෙන සාන්දිටික ධර්මයක්. සාන්දිටික මේක තුන් කාලයක් නැහැ. මේක මේක මේකට කාලයක් නැහැ. මේ මේ මේ අවධිය කියන තැන, සිතුවිලි තියෙන තැනයි කාලය තියෙන්නේ. මෙතන කාලයක් නැහැ. ඔබතුමිය ඒ දේශනා අහන්නේ නැති. අතීතං නාත්ථ ගම්මේය නප්පටික්ඛං කිය අනාගතං පච්චුප්පන්න කිය ධර්මයක් මේ බුදුන් වහන්සේ දේශනා කරන කියන එකනේ අතීතයත් මේ මොහොතේ අනාගතයත් මේ මොහොතේ මේ මොහොතෙත් මොහොත නැහැ කියන එක. ඔව් එතන මොහොතට කියන මේ මොහොතට මොහොතවත් නැහැ කියන තැන අවදි වෙන්නේ ශුන්‍යතාවෙත්. මෙන්න මෙතන ශුන්‍යයි. මේ ශුන්‍යතාවය මේ වචන ගොඩක් මේ අපි ප්‍රකාශ කරාට මේ දැනෙන දැනීමට වචන නැහැ. එක වචනයක් වෙතන්ට කියා ගන්න බෑ. ඒකයි බුදුන් වහන්සේ උපමාම ගෙන හර පානවා. මේකට වෙන කරන්න දෙයක්වත් නැහැ. ලුණු රහ ගැන කොච්චර මොනවා කිව්වත් තේරෙන්නේ නැහැ කාටවත්. සාන්දිටික ධර්මයක් කියන්නේ ඒකයි. මේක ඇවිල්ලා බලන්න. ඒව බලව කියන එක බුදුන් වහන්සේ කියනවා. සාන්දිටිකෝ අකාලිකෝ ඒයිපස්සිකෝ ඕපනයිකෝ වෙන කරන්න දෙයක් මේකට නැහැ. Tamanට ප්‍රත්‍යක්ෂ වෙනකන් කිසි කෙනෙකුට මේක තේරෙන්නේ ඒක නිසා ඒව බලව කියන වචනය මේ ධහම තුල තියෙන්නේ. සාන්දිටික අකාලික ධර්මයේ ඒයිපස්සික ඕපනයිකෝ ඇවිල්ලා බලන්න කියලායි කියන්නේ. ඔබටත් මේ ප්‍රත්‍යක්ෂ වේවි කියලායි කියන්නේ. ඒයිපස්සික ඕපන්න ධර්මයක්. ප්‍රත්‍ය උප්පන්න ධර්මතාවයක් කියන්නේ ඇතිවන නැතිවන ධර්මතාවය තුල දෙයක් නැහැ. පොත කියලා දෙයක් නැහැ. මේස කියලා දෙයක් නැහැ. දෙයක් නැති තැන නාමයක් නැහැ. එය හති හදාගත්ත ප්‍රඥප්ති නාම. සංකාරය. ඒව සංකාර. ඒ සංකාර බාහිර කොහෙවත් නැහැ. අපි ඒක පෙන්නවා මේ විශ්වයේම අලු වෙලා මේ පෘථිවියම අලු වෙලා ගිහිලා ගියාම මුකුත් නැහැ වගේ මේකෙත් මුකුත් නැහැ කියන්නේ. ඕ මේ මේ ස්වභාවය අපි පෙන්වන්න තමයි මේ භෞතිකවයි අධ්‍යාත්මිකවයි හැම පැත්තෙම පෙන්වන්න එකම න්‍යායක් කියන බව. ඒ ධර්මයමයි පෙන්වන්නේ. ධර්මයේ නම් දෙයක් නැති බවයි. ඉදප්පච්චතාවයයි ධර්මයේ පටිච්ච සමුප්පාද ධම්මේසු ධම්මං කියලා බුදුන් වහන්සේ දේශනා කරේ ඒකයි. පටිච්ච සමුපාදේ මූලිකම හරය තමයි ඉදප්පච්චතා. ඒ කියන්නේ ඇති වෙන නැති වෙන ස්වභාවය. ඇති වෙන නැති වෙන ප්‍රවාහය. ඒ තුල දෙයක් නැහැ. එහෙමනම් මෙන්න මේ අවදිය, මොහතක අවදිය, එන ආයතනවල පොටුවේ මිදුණු තැනයි. විඥාණයට සීමා වුණු සීමාවෙන් මිදෙන තැනයි. අහ අස කන දිව නාසය කය මන කියන ආයතන වලින් මිදුණු මේ මේ ආයතන ඇතුලේ තමයි අපි ඔක්කොම කරන්නේ. අපි විඥානයේ තියෙන තේරම ඇසට එන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේවත් එක්කලා. නමුත් ඔන්න ඔය අපි ඒ ඇතුලේ ඉන්නවා අපි හිරගෙදර ඇතුලේ වගේ. නමුත් ඒ හිර කූඩුවෙන් මිදෙන්න එකක් තමයි මෙතන තියෙන්නේ. විඥාන සීමාවෙන් මිදෙනවා. විඥාන සීමාව ඇතුලේ තමයි හැමෝම ජීවත් වෙන්නේ. හැමෝම ඔය ආත්ම දෘෂ්ටිය තියෙන විඥාන සීමාව ඇතුලේ. සක්කාය දෘෂ්ටිය තියෙන්නේ මේ මේසපුටු ඇඳන් කියන එකමයි සක්කාය දෘෂ්ටිය කියන්නේ. එහෙම දෙයක් නැති බවට තියෙන අවබෝධයමයි ඒ තියෙනවා කියන එකයි සත්‍යය. සත්‍ය කියන්නේ තියෙනවා කියන කවම නැතිවීම තුලමයි. ඒකට දෘෂ්ටිය මේ දෘෂ්ටියක් තියෙන අපි ගාව. අපි බව දෘෂ්ටියක් තියෙනවා. අපි මේ අපි මේ අපි කිව්වට පිංගම් කෝප මේ මල් පෝච්චි මේ ඔක්කොම තියෙන මැටි. නමුත් අපිට දෘෂ්ටියක් තියෙනවා හැඩතල වලට දාපු අර මුලින් අර පුංචි කාලේ දීපු රූප ශබ්ද ගැට ගැහිච්ච එක. ඕක තමයි අපේ තියෙන ආත්ම දෘෂ්ටිය. දැන් මෙතන හොඳ අවබෝධයක් ඔබතුමියට ඇති වෙනවා. ඔබතුමිය අවදි වෙනවා. සත්‍යයට අවදි වෙනවා. එතකොට මෙන්න මේ අවදිය තමයි ඔබතුමියට අපි කිව්වේ වටිනාම තැන කියලා. මෙතන තමයි එතකොට ඔබතුමියට දැන් ශබ්ද නැති වෙන්නේ නැහැ කියලා තේරෙනවා. ඔබතුමියට තේරෙනවා මේ මේ මේ මේ දැන් මේවා සිතට මේ ඇහැට පේන දේවල් නැති වෙන්නේ අරමුණු වෙනකොට ඒවා ඒව නමුත් ඒවට තියෙන හරයයි නැති. හරියයි. මොකද අන්දී ගොලි විහිරෙත් නොවන තාක්කල් අර ප්‍රසාදිය අපි තුල සකස් වෙලා තියෙනවා. මෙතන අත්ගමේ දකින්නවා කියන්නේ ඔන්න ඔය ඔන්න ඔය අවදිය තුල ඒ ඒ අවදි වෙන අවදි වීම තුල අපි එකකේ සෙනග ගොඩේ හුදකලාව ඉන්නවා. අනිවාර්යයෙන්ම මෙන්න මේ අවදියට තමයි සිහිය පවත්වන්නේ. දැන් තමන් මේ දකිනවනම් බාහිර ඇත්ත නෙමේ සිත කියලා සිතනු දෙයක් නැහැ කියන එකට දකිනවනම් මෙතනට අවදියට සිහිය පවත්වා. මහා දියුණුවක් ඇති වෙයි. ඒක ටික ටික තමන්ටම දැනෙයි. අන්න ඒ හරහා නිවන් මඟ තියෙනවා. ඒ හරහා නිවන් මඟ තියෙනවා. හැබැයි එතනදී මෙන්න මෙහෙමයි සිද්ධ වෙන්නේ. තමන්ට තමන්ට බාහිරත් එක්කලා තිබුණු අර අර අර විඳවන විඳවීම් සේරම නැති වෙනවා. අර බාහිරට බාහිරත් එක්ක දුක් විඳපුවා සේරම නැති වෙනවා. ජීවිතේ තියෙන විදිහට කන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. සම්බෝලය බතුයි සතුටින් කර කෙනෙක් වෙනවා. ඉරිච්ච අඳුමක් හරි hina වෙවි අඳින කෙනෙක් වෙනවා. මහ පොළොවට හරි පැදුරක් දාලා හරි hina වෙලා නිදි ගන්න කෙනෙක් වෙනවා. පුදුම ශක්තියක් ඇති වෙනවා. ඒ ලෞතුරු සුවය. පුදුම ශක්තියක්. ඒ ලෞතුරු සුවයයි. මේ සැප ඇඳන් හොයන එක, රස කෑම හොයන එක, මේ හොඳ හොඳ ලස්සන ඇඳුම් හොයන එක, මේ මෙන්න මේ ලෞකික සුවයයි. ඒ ආයතන වලින් මිදුණු තැන ඒ සියල්ලගෙන්ම එයාට ඒ ඒව එච්චර හරයක් නැතු ඒ ඕනම තැනක එයා ඒතකොට සතුටින් ඉන්නවා. එයාට එතකොට ඒ සුපත් එකයි නැතත් එකයි ඒ ලෝතුරු සුවය කියන්නේ සදාතනික සුවයක්. ඇත්තටම මෙතන මේ මේ සත්‍ය දකින්න තැනම ඔබතුමිය නියත සම්බෝධි පරායන වෙනවා. සම්බෝධිය කියන්නේ මේ මේ තුල මේ සිතුවිලි වලින් මිදුණු ස්වභාවය තුල නැවත උපතක් නැති වෙනවා. තව පැත්තකින්. ඔක පුදුමාකාර පුදුමාකාර මහා ගෝර සසරක නිමාවක ආලෝකයක් වෙනවා. ඒක ඒක බලකයන් වෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වෙන වෙන ස්වභාවය ඔබතුමියටම දැනේ. මේ මේ මේ ඔබතුමිය දේශනා අහන්න ඇති මොනවද මේ පංචේන්ද්‍රිය ධර්ම මොනවද පංච බල ධර්ම වෙනවා කියන්නේ. ඇත්තටම මේ දීර්ඝ ඒ ඒ එකින් එක එකින් එක පැහැදිලි කරන්න යන්නේ නැහැ. වටිනාම දේ පැහැදිලි කරනවා. ඇත්තට මේ මෙවැනි දෙයක් මෙතන සිද්ධ වෙනවා. මෙතන සිද්ධ වෙනවා ඔබතුමිය ඇත්තටම ඒ ඔබතුමියගේ තව පරයායක් තවත් පැත්තකින් ඔබතුමියට මේ කම්පන චංචලවල ස්වභාවය ඇතුලේ සංඥාවක් තියෙනවා. මෙන්න මේ සංඥා ස්වභාවය තමයි සුකුම වෙන්නේ. ඒ ස්වභාවය තමයි ඔබතුමිය අවසාන හුස්ම එල්ලකොටත් මේ සිතක් සකස් වෙලා නැති වෙන්නේ. ඒකුල ප්‍රබලත්වයක් නැති වෙනවා. නැවත සිතක් හට ගන්න ඕනි කරන ජවයේ ශක්තිය නැති වෙනවා. ඒකයි ජවන් සිත්වලින් පේනයි. ඒ ශක්තිය හරේ ජවයේ නැතිවීම තුළ නැවත තිරියන් සතෙක්ගේ කුසේවත් ඔබතුමිය සකස් වෙන්නේ නැහැ. එවැනි එවැනි මහා භයානක සස ගෝර සසරකින් මිදීමක් සිද්ධ වෙනවා. ඒ සුකුමත්වයේ තුල ඔබතුමිය නැවත සකස් වෙන්න ඉඩ තිබ්බොත් හරි ඒ සුකුම ස්වභාවයක් තුලයි සකස් වෙන්නේ. ඒක අපිට බාහිරින් හොයන්න බෑ. ඒක කතාව අතිශයින් ගැඹුරුයි. ඒක අපි වෙනවම පැහැදිලි කරනවා. වෙනවම ඔබතුමිට ඉස්සරහදී තාන්න ලැබේ වෙනවම අපි ඒක වෙන් කරගත්ත මේ දේශනා මාලාවේ අවසානයේදී එවැනි එවැනි අභිඥා දේශනයක් ඉදිරිපත් කරන්න අපගේ අදහසක් තියෙනවා. මේ මේ මේ සකස් වීම පෙන්වන්න මේ නැවත මේ සුකුම ස්වභාවවල සකස් වෙන ස්වභාවය පෙන්වන්න ඒක අපි ඉදිරියට තියමු මෙතනදී වැදගත් වෙන්නේ මෙන්න මේ අවබෝධය මේ අවබෝධය තුළ නියත සම්බෝධි පරායන වෙනවා කියන්නේ මේ සිතුවිලි වලින් මිදුණු ස්වභාවය තුළ අපි කව බුද්ධ ස්වභාවයයි තියෙන්නේ කියලා මොකද වේදයේ තුල තියෙන ශුන්්‍යතාවය තුල හිත අර එකම අරමුණක තියලා පාවෙන ස්වභාවය තුල පෙනා ඉන්නවා. ආත්ම දෘෂ්ටිය තියෙනවා. කෙනා නැති වෙන්නේ නැහැ. නමුත් මෙතන මේ ශුන්්‍යතාව මේ අවදිය තුල කෙනෙක් නැහැ. ඒකට හේතුව පොතමයි තමයි. පොත නැති වෙන තැන කෙනා නැති වෙනවා. මේ අවදි වෙන තැන කෙනෙක් නැහැ. මේ සබහාදාමටයි අවදි වෙන්නේ. මේ තනිකරම සබහාදාම. ඊට පස්සේ ඔබතුමිය අහස දිහා බලන් ඉන්නකොට ගස් දිහා බලන් ඉන්නකොට ඔබතුමියට දැනෙනවා මේ ස්වභාවයේ ක්‍රියාසිතේ ස්වභාවය. තමන්ගේ ක්‍රියාවලි පේන ගන්න පොළව කියලා දෙයක් නැහැ, ඇවිදිනවා කියලා දෙයක් නැහැ, කකුල කියලා දෙයක් නැහැ. 이르දිමත් ස්වභාවයක් ඇති වෙනවා. ඒ ශාන්ත චිත්ත වීර විමර්ශා කියන ඒ 이르දිපාද ඔබතුමියටම සකස් වෙන මේ අවධිය තුල සකස් වෙනවා. මේ අවදිය කියන්නේ මේ පුදුමාකාර පරිවර්තනයක්. ආත්මේ සම්පූර්ණයෙන්ම ගිලිහිලා යනවා. ගිලිහිලා ගිහිලා සබාධාමටයි මේ අවදි වෙන්නේ. තව පැත්තකින් කියනවා නම් සබාධාම් බවට පත් වෙනවා. අරහ අරහත් රහ නැති වෙලා අරහත්ත්වේ කරා යනවා. ඇත්තම කියනවා නම් ඔබතුමිය නැවත සකස් වෙන්නේ නැහැ. ඇත්තම කියනවා නම් නැවත නහිජාතු ගබ්බසෙයම් පුණ්ඩරිතේදී. දිට්ඨිංච අනුභගබ්බ සීලවා දස්සනේන සම්පන්නෝ. ඒ දිට්ඨිය සම්මා දිට්ඨියයි. ඒ සම්මා දිට්ඨියට පැමිණි කෙනා දිට්ඨිංච අනුභගම්ම සීලවත්. ඒ ඒ ඒ ඒ ඒ අරමුණු වලින් මිදෙන සීලේ රකින්න තන ඒක එන්නේ. දිට්ඨිංච අනුභගම්ම සීලව දස්සනේන සම්පන්න මේ සත්‍ය දර්ශනයට අවබෝධයට එනවනම් දස්සනේන සම්පන්න වෙනවනම් දස්සනේන සම්පන්නෝ කාමේසුවිනේය දවත කාමවස්තුන් කෙරෙල්මක් එන්නේ නැහැ කාමේසුවිනේය ගේ ගාමේ සුවිනේය ගේ දන්නයි ජාතු ගබ්බසෙයම් පුනරෙති නැවත කුසේක උපදින්නේ නැහැ මේ සබහ දහම් බවට පත්වීමක් තමයි තව පැත්තකින් සිද්ධ වෙන්නේ. ඔබතුමිය ජීවමානව මේ මොහොතේම ඔබතුමියගේ ආත්මීය සිත මිය යනවා. තව පැත්තකින් කියනවා මේක සෝපටිශේෂ නිබ්බාන. ඒ කියන්නේ ඔබතුමිය මරන්න බෑ ආයි කවදා ඔබතුමිය මැරලා ඉවර. අත කපාගෙන ගියත් ඔබතුමිය hina වෙනවා. ඇහැ ගලවගෙන ගියත් ඔබතුමිය hina වෙනවා. පුදුමාකාර පරිවර්තනයක්. තමන් ආත්මීය දෘෂ්ටි අතහැරලා මේ ශරීරය භාවිතා කරනවා කියන එක අති අති උත්කෘෂ්ඨ පරිවර්තනයක් මේ මේ මිහිතලේ තුල මේ මේ අපි හදාගත්ත මේ මනෝමය ලෝකයේ තුල මේක මහා මහා ආందోලනාත්මකයි ඇත්තටම කියනවා නම් බුදුන් වහන්සේ ලෝකයට හෙළි කරේ මේ සත්‍ය කිසිදා දුකට වැටෙන්නේ නැති මේ සත්‍යයට අවදි වීමයි මහා ආචාර්යයක් ස්වාමීන් වහන්සේ මහා අපි ඒ තුල කිව්වා අපිට මේ සිතුවිලි වලයි දුක තියෙන්නේ අපිට දුකෙන් මිදේ අපි එකක් අසරණ වෙලා ඉන්නවා සිතුවිලි නිසා ඒ අසරණ කමින් මිදෙන්න අපිට තියෙන්නේ ඒ බුද්ධ ස්වභාවයට අවදි වීම පමණයි. බුද්ධ තමයි පරම සත්‍ය. බුද්ධ කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි. ඒ ස්වභාවයේ ස්වභාවය තුලයි. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කිව්වේ ඒකයි. මේ ධර්මතාවය අපි කව දෙයක් නෙමෙයි. අන්න ඒක දැකීමයි මේ තුලට මේක දකින්න හේතු වෙන්නේ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං කිව්වේ. අන්න ඒ කෙනාටයි ධර්මයේ සරණ යන්න හැකියාව තියෙන්නේ. එනේන සිත මේ විදිහට නොරවටි එනේන සිතේ සත්‍ය දැකලා මිදීමයි සංඝ කියන්නේ නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං කිව්වේ ඒ නිසයි මේ ආර්ය භූමිය තුල පුජ්‍යලයක් නැහැ ඔබ අවදිවන්නේ ආර්ය භූමියටයි ආර්ය භූමිය කියන්නේ සබහා ධර්මා සමානයි දැන් ඔබ සෙරුවන් සරණ යන්නේ ඒ සැබෑ ලෙසින්ම සෝතාපන්න ආර්යයන් වහන්සේලාමයි කිව්වේ එකයි ඒකයි මේ සත්‍ය අවබෝධ කරන්න අද මේ සමාජෙට මහා පහන් ටැඹක් වෙලා තියෙනවා මේ බුද්ධෝත්පාද නාලිකාව. සබහලෙසම තෙරුවන් සරණ යන්න අද බෞද්ධයාට හැකියාව ලැබිලා තියෙනවා මේ බුද්ධෝත්පාද නාලිකාව හරහා. අනිවාර්යෙන්ම ආර්යයන් වහන්සේ ඒකාන්තයි. මොකද මේ ඒ ප්‍රායෝගික වීම අද අපි අත්විඳිනවා ස්වාමීන් වහන්සේ දේශනා කරන ඒ ප්‍රායෝගික වීම අපි ඔබට හැම දෙයක්ම තියෙන්නේ මේ මොහොතේ පමණයි. ඔබ යමත්ද කරන්නේ මේ මොහොත විතරයි තියෙන්නේ. ඒකයි අපි අර කියන්නේ බුදුන් ඉපදින්නෙත් මේ මොහොතේ බුදුන් බුද්ධත්වයේ ලබන්නේත් මේ මොහොතේ පිරිනම් පාන්නේත් මේ මොහොතේ. ඒක අපි කිව්වේ විද්‍යාත්මක වෙනසක් කියලා අපි කැමරුවාට මේ අවබෝධය ඇතුවයි ඒ කළ යුතු වන්නේ. අනිවාර්යෙන් දැන් ඔබතුමිය ඔබතුමිය ආමිෂ පූජාව කරනවා නම් මල් පූජා කරනවා නම් ඔබතුමිය ඔබතුමියගේ සිත තමයි වඳින්නේ ඔබතුමියගේ සිත තුළ විදෙන බුද්ධ ස්වභාවයටයි ඔබතුමිය මහා මේක පුදුමාකාර වන්දනාවක් වෙනවා ඔබතුමිය දැන් මේ අවබෝධය තුළින් බුදුන් වැඳොත් ඔබතුමිය මේ බුද්ධ ස්වභාවයම අවබෝධ වෙලා ඔබගේම සිත අභ්‍යන්තරේ පරිපූර්ණත්වයට ඔබ වන්දනා කරන්නේ ඒක අවබෝධයයි ප්‍රායෝගිකයි ඒක ඔබ මැටි ෆිල්ම් එකට වඳිනවා නෝයි ඔබ යථාර්ථ අවබෝධයක් ඇතුව ඔබ මේ ඇත්තටම මේ කතා කරන මොහොතේ මේ පරිවර්තනය මේ ධර්ම ශ්‍රවණය තුළම සිද්ධ වෙන බව අපි දන්නවා. සාදු සාදු සාදු. ඔබගේ සියලු ප්‍රශ්න ඔතන විසඳලා තියෙනවා කියලා අපිට වැටහෙනවා. නේද? එහෙමයි එහෙමයි එහෙමයි ආරණා. මහා පහන් ආලෝකයක් වුණ බව ඒකාලෝක වුණ බව ප්‍රඥාලෝකයේ ප්‍රඥා ලෝකේ පහළ වුණු බව අවිද්‍යා ඝනදුර පහව කිය බව විද්‍යා ලෝකේ පහළ වුණු බව මේ සනසුම් කුසගත් දසක හමන බව ඔබටම වැටහෙනවා නේද සාදු සාදු සබේකා ඒක තමයි අපි කියේ කාලේ වැලි තලාවට සැඟව ගියේ ඒ පරම සත්‍ය අපි හෙලි කරමු අවිද්‍යා ඝනදුර පහව පහව යනවා විද්‍යා ලෝකේ පහළ වෙනවා ප්‍රඥා ලෝකේ පහළ වෙනවා අන්න සනසුම් සුසුමක් දසත හමනවා සියලු දෙනාගේම සිත්වල තනසීමේ සුවයක් සැලසුම් සුසුමත් දසතමනවා කියේ සියලු දුකෙන් මිදෙනවා මේ සියලු සත්‍යෝ. බුදුන් වහන්සේත් ඒකයි පවසන්නේ මේ මගඵල ලාභී නැති තාක් පමණි මේ බුද්ධ ශාසනය පවතින්නේ කියලා. ඒකාන්තයි. අපි මේ බුද්ධ ශාසනය කියන්නේ සිතක සකස් වෙන්නේ බුද්ධ ශාසනයක් කියන්නේ මේ අවබෝධය ඇති වෙන තැනයි ශාසනය කියන්නේ. දෙව්දත්ත මේ අවබෝධය ඇති වුණේ නැහැ. දෙව්දත් හිතුවේ බුදුන් මරලා බුදු වෙන්න. දෙව්දත් හිතුවේ සිතුවිලි ඇතුලේ. නමුත් මේ ශාසනය දෙව්දත්ගේ සිතේ සකස් වුණා නම් දෙව්දත් සිතුවිලි මිදුණු ස්වභාවය දක්වනවා. දෙව්දත් ඒක දැක්කේ නැහැ. ඒක නිසා දෙව්දත් දැක්කේ අර රූපකායකින් බුදු සිද්ධාර්ථ කය දැකලා බුදු කිය. ඒක වැරදි. බුද්ධ කියන්නේ සිද්ධාර්ථ කය නෙමෙයි. අන්න තමන්ගේ සිතේ මේ අවබෝධය නැත්නම් තමන්ට බුද්ධ ශාසනය හමු වෙලා නැහැ. යමෙක් අද කියනවා නම් ඒ මිත්‍යා දෘෂ්ටිය කියලාගෙන ඔව් මේ බුද්ධ ශාසනය හමු වෙලා නැහැ. ඔව් බෞද්ධයෙක් නෙමෙයි. බෞද්ධ කියන්නේ මේ මේ බාහිර ඇත්ත වුණු තැන දකින්න කෙනා බෞද්ධයෙක් නෙමෙයි. බාහිර ඇත්තක් නොවන බව දකින්න කෙනා බෞද්ධයෙක්. භව නිරෝධෝ නිබ්බානෝ අන බෞද්ධ. ඒ තුලමයි ආස්ව කෙලස් වෙන්නේ. මේ සත්‍යයට අවදි වෙන තැන අර හීනෙන් අවදි වෙනවා වගේ කියලා අපි කිව්වේ මේ මොහොතට අවදි ඒ මොහොතට අවදිය තුල ඔබතුමීගේ කෙලස් ඡේවිගෙන යනවා. ඒ ආසවක්ඛ්‍යා ඥානය ඔබතුමියට සකස් වෙනවා. චුතුප්පාත ඥානය ඒ මොහොතේම ඒ සිත දැකලා ෂණික එක්ෂණික සිත දකිනවා. එක දිගට පවතින සිතක් නැති බව දකිනවා. ඒකයි ඥාන සම්පස්තිය. ඒක ඔබතුමිය දේශනා තුළ ඇහුවා. ඒ වගේ ඔබ දේශනා තුළ ඇසුණා. කුබ්බේ නිවාසානුසය ඥානෙ මේ පෙර සිත් අත ගන්න හැටි, ඉදිරියට එන සිත් හට ගන්න හැටි, මේ මොහොතෙත් එහෙම සිතක් නැති බව, මේකෙන් මොහොතට අවදි වෙන බව, ඒ තුලයි ආසවක්ඛ්‍යා ඥානෙ අපි ඒකයි කිව්වේ Tamanටමයි දැනෙන්නේ සාන්දිටික වෙන්නේ කෙලෙස් වේවි කියන යන යම් මොහොතක් වෙනවා නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධන්ති පට්නිස්සග්ගානුපස්සී ඔබතුමීටම දැනෙනවා කිසිදු ආත්මීය ස්වභාවයකේ දැනෙන්නේ නැති නිකන් සබහා දහමටම අවදි වුණු ස්වභාවය ඒ තමයි අරහත්ත්වය ඒ තමයි ඔබගේ සියලු ඒ රහත් ස්වභාවයේ මේ සියල්ලෙන් මිදුණු තැන. ඉතින් මේ නිවැරදි දිශානි. ඔබතුමියටයි දැන් පාරුව සාදා ගන්නවන්නේ. කල්‍යාණ මිත්‍රයා පණිවිඩය දෙනවා. ආනන්දේ අප ජේතවනාරාමයට එන පාරක් කියයිද එන ආකාරයක් කියයිද වුණ වෙන කොහෙවත් යයි නම් මම කුමක් කරන්නද ආනන්දේ කියලා බුදුන් වහන්සේ ආනන්දයට දේශනා කරනවා. ඉතින් ඔබේ අතේ තියෙන්නේ ඔබටයි සාන්දිටික වෙන්නේ මේ මගේ. මහණෙනි හදපු පාරු නෑ පාරුව තමා විසින් සාදාගත යුතුයි කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ඔබ විසින් දැන් දන්නවා ඔබ සිත දකින්න ඕනි, ඔබ අවදි වෙන්න ඕනි, සිහිය අවදි කරන්න ඕනි. සැබෑ මාර්ග ඔබ සාදාගත යුතු වෙනවා. ඒකාන්තයි. ඒකාන්තයි. එහෙනම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.